තෙරුවන් සරණයි. අපි කරණීය මෙත්ත සූත්‍රයේ ಗುಣ ටික විස්තර කරගෙන යන දේශනා මාලාවක් අරගෙන යනවා. එහි අපි සඳහන් කළා කලිනුත් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ තමන්ගේ ජීවිතයේ අර්ථය සොයාගෙන යන්න කැමති තමන්ගේ ජීවිතයේ අර්ථය මොකක්ද කියලා දකින්න කැමති කෙනෙක් ළඟ ඇති කරගත යුතු ගුණධර්ම ටිකක් තමයි මේ සූත්‍රයේ මුලින් දේශනා කරලා තියෙන්නේ කියලා අපි සඳහන් කළා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ එහි නිපකෝ ගුණය කියන එක. අපි ඒ තාක් දේශනා අරගෙන ඇවිල්ලා තියෙන දේශනා මාලාවක් විදිහට ඔබට පුළුවන් මුල තැන ඉඳලා මේක ශ්‍රවණය කරන්න. එතකොට ඔබට යම්කිසි ගුණයක් දැනෙයි, වැටහීමක් එයි. ඇත්තටම මේ තරම් ධර්මසාරයක් මේ සූත්‍රයේ තියනවාද කියන එක ගැන. මොකද අපි සම්ප්‍රදායෙන් පුරුදු වෙලා තියෙන්නේ මේක ආරක්ෂාව පිණිස භාවිතා කරන ශ්‍රවණයට හා සජ්ජායනාවට තියෙන පිරිතක් විදිහට විතරයි අපි දන්නේ. ඉතින් අද අපි සඳහන් කරා අපිට කතා කරන්න තියෙන නිපකෝ ගුණය කියන එක ගැන. ඉතින් මේකත් මේ ජීවිතේ නිවන් දකින්න කැමති කෙනා ළඟ තමන්ගේ ජීවිතයේ අර්ථය මොකක්ද කියලා හොයාගෙන යන්න කැමති කෙනා ළඟ තමන්ගේ ජීවිතයට අර්ථයක් එකතු කරගන්න කැමති කෙනා ළඟ අත්‍යන්තයෙන්ම අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණයක්. ඉතින් තේරෙන භාෂාවෙන් කිව්වොත් නිපක ගුණය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි නිපුණ බව, නිපුණත්වය, නැතිනම් ඥානවන්තකම, නුවණ, ප්‍රඥාව කියන ගුණය තමයි මේකෙන් විස්තර කරන්නේ. ඉතින් අපි කලින් දේශනාවක සඳහන් කරා මට මතක විදිහට මේ අර්ථය සොයාගෙන යන කෙනෙක් ළඟ තියෙන්න ඕනේ මම හිතන්නේ සන්තිନ୍ଦ୍রිය ගුණය විස්තර කරන තැන අපි කිව්වා සීල සංවරය සමාධි සංවරය ඥාන සංවරය කියලා ගුණ ටිකක් අපි ළඟ තියෙන්න ඕනේ. ඒ විදිහට අනුපිළිවෙල ප්‍රතිපදාවකින් තමයි අපිට මේ මඟ සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. ඉතින් එතනදී සීල සංවරය කියන කොටසට ගැනෙන්නේ වෙන මොකවත් නෙමේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඕක තමයි ගැනෙන්නේ. ඒ කියන්නේ අපි සීලයක් තුල හික්මෙන්න ඕනි කියන එක. සමාධි සංවරය කියන එකට ගැනෙන්නේ සති සංවරය, විරිය සංවරය, කන්ති සංවරය කියන ಗುಣ තුන. ಗುಣ තුනක් එතනට අයිති වෙනවා. ඒ ಗುಣ තුන හරහා තමයි සමාධි සංවරය කියන එක පූර්ණය වෙන්නේ. සමාධි සංවරය කියන එක මස්තක ප්‍රාප්ත වෙන්නේ. තුන්වෙනි ඥාන සංවරයට තමයි අපි මේ කියන නිපක ගුණය අයිති වෙන්නේ. එතකොට ඇත්තටම අපි දැන් කතා කරන්නේ ඥාන සංවරය ගැන. මේ ඥාන ගුණය කියන එක නිකාං ඔහේ හිටියට උපදින්නේ නැහැ. මේක අනුක්‍රමික අනුපිළිවෙල ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් තමයි සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ, උපයන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි නිතර නිතර කියන්නේ මේක භාග්‍යවතුන් වහන්සේටවත් අපි වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මේක අපි අපිම තනි තනියෙන් තමා වෙනුවෙන් උපයාගත්තු දෙයක්. ඉතින් මේ ඥාන සංවරය කියන එක මනසේ පහල කරගන්න බාධා කරන ධර්ම ටිකක් තියෙනවා. ඒ තමයි තණ්හා, දිට්ඨි, මාන කියන මේ ධර්මතා ටික. මේවා මුල් බැහැගෙන තියෙන්නේ අපේ මනසේ සංසාරයක් පුරා. ඉතින් ඉස්සර භාගතුන් වහන්සේ ජීවමාන කාලෙත් ගොඩක් අය හිතුවා මේ තණ්හා දිට්ඨිමාන කියන ඒවා මේක අපේ නම් අපිට ඉවර කරන්න බෑ. මේක මේ ජීවිතේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක සංසාරේ මතු දවසක කරන්න තියෙන දෙයක්. මතු බුදු කෙනෙක් ළඟදී කරන්න තියෙන දෙයක් මේ ජීවිතේ කරන්න බෑ කියලා එදා හිටපු අයත් මේක කල් දැම්මා. අද අයත් කල් දානවා. අද අයත් හිතනවා අපිට මේක නම් මේ ජීවිතේ කරන්න බෑ කියලා. ඉතින් ඇත්තටම නම් මේක මේ ජීවිතේ කරන්න පුළුවන්ද බැරිද කියන එක අපිට තීරණය කරන්න පුළුවන් උරගා බැලීමෙන් විතරයි. පුළු පුළුවන් විදියට බැරි බැරුව හරි වැටි වැටි හරි මේක පුහුණුවේ යෙදෙන කෙනෙකුට විතරයි ඇත්තටම මේකට තීරණයක් ගන්න පුළුවන් මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් කොහොම වුණත් මේ ඥාන සංවරය කියන ඥාන ගුණය, නිපක ගුණය කියන එක එහෙම හිතුමනා අපිට උපයන්නත් බෑ. මේකට අදාළ බීජය උපතින් අරගෙන එන්න ඕනේ. ඉපදුනාට පස්සේ මේ බීජය කියන එක හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඥාන සංවරය, නිපක ගුණය ගොඩ නැගෙන මූල බීජය උපතින් ගේන්න ඕනේ දෙයක්. මෙන්න මේක තමයි විසුද්ධි මාර්ගයේ විස්තර කරන්න භාවිතා කරලා තියෙන ගාථාවේ සඳහන් වෙන්නේ. ඒ ගාතාවේ ප්‍රඥාව තැන් තුනක සඳහන් වෙනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන තැන තමයි ඔන්න ඔය උපතින් අරන් එන්න ඕනි බීජ ගුණය. බීජමය ඥාණය තියෙන්නේ සපඤ්ඤෝ කියන තැන. ඕක තේරෙන භාෂාවෙන් කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාව. ඒක අරන් එන්න ඕනේ. ඒ කියන්නේ අපි උපදින ප්‍රතිසන්දිසිත ත්‍රි හේතුක ප්‍රතිසන්දිසිතක් බවට පත් වෙන්නේ ප්‍රඥා ගුණයක් එක්ක, ඥාන ගුණයක් එක්ක. ඒක ගිය ජීවිතයටත් එක්ක සම්බන්ධතාවයකින් තමයි මේ ජීවිතේ හැදෙන්නේ. ඉතින් ඒ ඉපදුණු ප්‍රතිසන්දිසිත අපිට දැන් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ මේ නිපක ගුණය කියන එක ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඥානයක් තියෙන කෙනෙකුට තමයි මස්තක ප්‍රාප්ත කරන්න පුළුවන් උපරිමය දක්වා අරගෙන යන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැතිනම් හරියටම ඇත්තටම අපි ඉපදිලා තියෙන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඥානයකින්ද සිතකින්ද කියලා අපිට ඒක එහෙමමද කියලා බලන්න නම් පුළුවන් විදිහට උරගා බලන්න විතරයි පුළුවන්. පුහුණු යෙදෙන්න විතරයි. කාලයක් පුහුණු යෙදෙනකොට අපිට මේක තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් මේකේ ඒ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන ගාථාවේ සපඤ්ඤෝ කියන තැන තමයි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥාව හඳුන්වන්නේ ඊට පස්සේ කියනවා චිත්තම් පඤ්ඤාංච භවයන් කියලා. එතන පඤ්ඤාව කියලා හඳුන්වන්නේ අර උපතින් ගෙන ආපු ප්‍රඥාව තව පොඩ්ඩක් ඉස්සරහට ගන්නවා සමත විපස්සනා භාවනා ඥාන වශයෙන්. සමත හෝ විපස්සනා වශයෙන් අපේ ඥානමය ගුණය, නිපක ගුණය දියුණු කරගන්න පුළුවන්. චිත්තං පඤ්ඤංච චිත්තං කියන්නේ සමත භාවනාව පඤ්ඤංච කියන තැනින් අදහස් කරන්නේ විපස්සනා ඥානය විපස්සනා භාවනාව. ඒකෙන් තමයි ඊළඟට අර උපතින් ගෙන ප්‍රඥාව අපිට පොඩ්ඩක් උපදාලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කියනවා අන්තිමට තියනවා තැනක ආතාපි නිපකෝ බික්කු කියන තැනක නිපක ගුණය ඔන්න එතනදී නිපක ගුණය කියලා කියන්නේ අර සමත විපස්සනා වශයෙන් අපි ආටෝපයක් කියන්නේ උපදාගෙන ගත්තු ප්‍රඥාව කෙලවර මාර්ගඵල වශයෙන් කෙලවර කරන ප්‍රඥාව තියෙන තැන තමයි මේ නිපක ගුණය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඔබට තේරෙන්න ඕනේ මේ නිපක ගුණය, නිපක ප්‍රඥාව කියන එක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට පදනම උපතින්ම තමයි දාගන්න තියෙන්නේ. ප්‍රතිසන්දිසිතෙන්. ඉතින් ඒක අපිට වැටිලා තියනවද නැද්ද කියන එක අපි දන්නේ නැති නිසා අපි කියන්නේ ඒක පුහුණුවේ දෙන්න ඕනි උරගාලා බලන්න කියලා. ඉතින් මේ දැන් අපි සඳහන් කරා මේ නිපක ගුණය කියන එක උපදවා ගන්න මූල බීජය උපතින් ගේන්න ඕනි කියලා ප්‍රතිසන්දිසිතත් එක්ක අරගෙන එන්න ඕනි කියලා. එතකොට ඒ ප්‍රතිසන්දිසිතේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි සිතක් බවට පත් කරගෙන එතන ඒ ප්‍රඥා ගුණය බීජයක් විදිහට රෝපණය කරගන්න පුළුවන්කම තියෙන්නේ සීල සංවරයෙන් සහ සමාධි සංවරයෙන් විතරයි. ඒ කියන්නේ ගිය ජීවිතයේ සීලය සහ සමාධියට අදාළ ගුණධර්ම වලින් සමන්නාගත වුණොත් අපේ චිත්තසංතානය ඔන්න අපිට අවස්ථාවක් ලැබෙනවා ඊළඟ ජීවිතේ ප්‍රතිසන්දි විඥාණය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් දක්වා අරගෙන යන්න. ඒ කියන්නේ අර බීජය කියලා කියන්නේ. අපි මේ උපතින් මේ බීජය අරන් එන්න ඕනි කියලා කියන්නේ. බීජය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. අපිම පූර්ණය කරපු සීල සංවරය සහ සමාධි සංවරය ගුණය මේ ගුණ දෙක තමයි. එතකොට මේකේ සීල සංවරය කියන්නේ මොකද්ද කියලා මම කලින් කිව්වා. ඒ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. සමාධි සංවරයට ගැනින්නේ. සමාධි සංවරය කියපු ගමන් මිනිසුන්ට මතක් වෙන්නේ ඉඳගෙන අතක් පිට අතක් උඩ තියාගෙන ධානා භාවනා කරන එකක්. නමුත් සමාධි සංවරය කියන කොටසට තමයි සතිය සති සංවරය, විරිය සංවරය, කාන්ති සංවරය කියන ಗುಣ තුනම එකතු වෙන්නේ. ඒ කියන්නේ අපි මේ නිතරම කියන සතිමත් බව සිහියෙන් ඉන්න එක සතිපට්ඨානය කියන එක අයිති වෙන්නේ සමාධි සංවරයටයි. ඒ කියන්නේ සසරදී සතිමත් බව පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම් සිහිය කියන එක පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම් සතිපට්ඨාන භාවනා ක්‍රමය කියන එක පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම් මයින්ඩ්ෆුල්නස් සතිය කියන මේ ගුණය පුරුදු කරා නම් ඒකත් එක්කම බැඳිලා විරිය සංවරය සහ කාන්ති සංවරය විරිය ගුණය සහ කාන්ති ගුණය කියන දෙක අත්තල් බැඳගෙන ඉස්සරහට එනවා. ඒ කියන්නේ සතියෙන් ගමන පටන් ගත්තු කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම යාගේ මනසේ සීල සංවරයයි සමාධි සංවරයයි දෙකම පූර්ණය කරගන්න පුළුවන්. ඒක අර ඥාන සංවරයට අත්තලක් වෙනවා. ඉතින් ඕක තමයි මේ ඥාන සංවරය නිපක ගුණය කියන එක හටගන්න ඇති වෙන බීජය බීජමය ගුණය තමයි ඔන්න ඕක සීලයයි සතියයි වීරියයි කන්තියයි ඉතින් මේ ලෝකේ හැබැයි සමස්තයක් විදිහට ගත්තොත් මේ බීජය නැති අය තමයි ලෝකේ වැඩිපුර ඉන්නේ. ඒ කියන්නේ නිපක ගුණය කියන එක උපදවා ගැනීමට අවශ්‍ය පදනම නැති පිරිසක් තමයි ලෝකේ වැඩිපුර ඉන්නේ. ඒ කියන්නේ සීල සංවරය සහ සමාධි සංවරය නැති පිරිස වැඩි. ඒ නිසා තමයි මම කලිනුත් තැන්වල සඳහන් කරලා තියෙනවා අපි ලොකු සංසය කියනවා ගොඩාක් වෙලාවට යම් කිසි තැනක රැල්ලක් හැදෙනවා නම් පිරිස වැඩි නම් සෙනඟ වැඩි නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අඩුවක් තියෙනවා එතන තියෙන සත්‍ය ධර්මය නෙමෙයි සැබෑවටම මේ ලෝකේ නියම ධර්මයේ නියම සත්‍ය නියම ප්‍රතිපදාව තියෙනවා නම් එතනට සෙනඟ අඩුයි පිරිස අඩුයි මොකද දන්නවද මිනිස්සු ඒකට කැමති නෑ සහ මේක වැටහෙන පිරිස අඩුයි හරියටම මේක වැටහෙන පිරිස අඩුයි නීපක ගුණයත් එක්ක ඒ නිසා එතනට එකතු වෙන පිරිස අඩුයි සැබෑවටම මේ ලෝකේ හරි පාර තියෙනවා නම් එතන සෙනගාඩුයි. හැබැයි අපේ මිනිස්සු ළඟ මේ බීජමය ගුණය නැති නිසා නුවණින් මේක කල්පනා කරගන්න බැරි නිසා මිනිස්සු හිතනවා නියම ධර්මය සත්‍ය, නිවැරදි මඟ තියෙන්නේ සෙනඟ වැඩි තැන කියලා. ඉතින් ඒ නිසා තමයි මෙතනත් කියන්නේ මේ බීජමය ගුණය නැති අය තමයි මේ ලෝකේ වැඩි සීල සංවරයෙන් සහ සමාධි සංවරයෙන් මනස පෝෂණය කරගත්තු පිරිස අඩුයි. අන්න ඒ අයට මේ බීජමය ගුණය නැති අය සඳහා තමයි භාගතුන් වහන්සේ මේ සීල සංවරය සහ සමාධි සංවරය තුල හික්මෙන්න ඕනි කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. සීලයයි සතියයි විරියයි කන්තියනුයි කියන්නේ මේ මේ කියන සංවර හතරෙන් අපේ මනස පෝෂණය කරගත්තු මනසක ඥාන සංවරය කියන පැලේ රෝපණය කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සීල සංවරයෙන් සහ සමාධි සංවරයෙන් පෝෂණය කරගත්තු ඔසවාගත්තු හිත තමයි විපස්සනාවට විපස්සනාව කියන ඥාණය නිපක ගුණය සිද්ධ වෙන පාරට දොර ඇරෙන්නේ අන්න එතනින්. ඒ කියන්නේ සීල සංවරයෙන් සහ සමාධි සංවරයෙන් මනස පෝෂණය කරගත්තු මනසක් තියනවා නම් ඒ හිත තමයි නිපක ගුණයට දොර ඇරෙන්නේ. ඉතින් මේ සඳහා කළ යුත්තේ එකම එක දෙයයි. අපිට මේ නිපක ගුණය සඳහා විපස්සක ගුණය සඳහා විපස්සනාව සඳහා ඥාන සංවරය සඳහා දොර ඇර ගන්න ඕන නම් අපිට කරන්න තියෙන එක දෙයයි සතිමත් වෙන එක විතරයි. සිහිය පිහිටවන එක විතරයි. ඉතින් ඒක ගැන අපි සෑහෙන වීඩියෝ වල දේශනාවල සඳහන් කරලා තියෙනවා කොහොමද ඇත්තම සිහිය කියන මේ එකම ගුණය අපි හැරමිටිය විදිහට පාවිච්චි කරනවා නම් අර සීලමය ගුණයත් හැදෙනවා සීල සංවරය හැදෙනවා එන්න එන්න. ඉතින් සතිය කියන එක පුරුදු කරන් ඉන්න නිසා වීරිය සංවරයත් හැදෙනවා කාන්ති සංවරයත් හැදෙනවා. සතිය කියන එක පුරුදු කරන අය ප්‍රායෝගිකව මේ වෙනකොටත් පුරුදු කරන අය ඒක අත්දැකලා ඇති. මොකද මේ සීලමය ගුණය කියන එකත් එකපාරටම නිකන් හුදු ශික්ෂාපද ටිකක් සමාදන් වීමෙන් අපිට මේක අර්ථය මොකක්ද මේකේ සීලේ අර්ථය මොකක්ද මේක කොහොමද අපේ ජීවිතේට එකතු කරගන්නේ කියලා එකපාරට කරගන්න අමාරු දෙයක්. හැබැයි සතිය ඉස්සරහින් තියාගෙන යන කෙනාට નિરાයාසයෙන්ම සීලමය ගුණයට තමන් ලක් වෙනවා. සීලමය ගුණයට තමන් ඇතුළත් වෙනවා નિરાයාසයෙන්ම කියන එක තේරෙන්න ගන්නවා. ඒකට ආයි කවුරුවත් බලපෑම් කරන්න ඕනේ නැහැ. අමුතුවෙන් ශික්ෂාපද සමාදන් වෙන්න ඕනි, බල කරන්න ඕනි, අමාරුවෙන් සිල් රකින්න ඕනි කියලා දෙයක් ඉන්නේ එයාගේ ස්වභාවයම සීලය බවට පත් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඒ ගැන වෙනම වීඩියෝ එකකුත් කරලා ඇති. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ සිහියම තමයි මේ බීජමය ගුණය හදාගන්න මූලික වෙන්නේ සතිමත් බව. ඒ හරහා අපි සතිය හරහා සීලයත් සැකසෙනවා. සැකසෙද්දී අපිට ප්‍රතිඵල ආනිසංස භුක්ති විඳින්න පුළුවන් වෙනකොට මොකද මේ සතිමත් භවයේ ආනිසංස එවෙලෙම එතනම ඒ මොහොතම භුක්ති විඳින්න පුළුවන්. වීරිය කියන්නේ කොහොමත් ඇති වෙනවා. ඉවසීමේ ගුණය ප්‍රතිපදාවෙන්ම සතිමත් බව හරහම නිකම්ම හැදෙනවා. මොකද අපි හිතන් ඉන්න ඉවසීම නෙමෙයි අත්‍තරම් භාගතුන් වහන්සේ කියන ඉවසීම. ඉතින් ඒ නිසා මේ ගොඩාක් අය මේ විදිහට සතිමත් බව ඉදිරියෙන් තියාගෙන මෙහෙම කටයුතු කරගෙන යද්දිත් ඔන්න සීල සංවරයෙන් සමාධි සංවරයෙන් තමන්ගේ මනස ගොනු කරගත්තට පස්සේ ගොඩාක් අය සමාධියෙන් නතර වෙනවා. වර්තමානයේ ගොඩාක් අයට වෙලා තියෙන එක මේ සිහියත් එක්ක ගනුදෙනු කරගෙන යද්දි ගොඩාක් අය චරුචරු ගාන තැනක් තමයි හිත එකඟ වෙන්නේ නැහැ, සමාධිගත වෙන්නේ නැහැ, සමාධිගත වෙන්නේ නැහැ කියන එක. ඒකෙන් තේරෙනවා, ඒ කියන වචන ටිකෙන් තේරෙනවා, මිනිස්සුયો මේ භාවනාව කියලා හිතාගෙන ඉන්නේ මේ සමාධියක් හදාගන්න එක. ඒක නැත්තම් භාවනාව නැහැ. ඒක තිබිලා නැති වුණොත් භාවනාව ඉවරයි. ඒක තමයි කෙලවර කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ගොඩාක් අය සමාධියෙන් නතර වෙනවා. එතනින් නතර වුණොත් ඇත්තටම ඒ අර රෝපණය කරගත්තු බීජයෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගත්තේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එයා එතනින් නතර වෙලා සෑහීමකට පත් වෙනවා. ඇත්තටම මේ සමාධි සංවරය කියන එක හදාගන්නෙම වෙන දෙයක් සඳහායි. සමාධි සංවරය හදාගන්න එතන නතර වෙන්න නෙමෙයි. සමාධි සංවරය කියන එක අපි ගොඩනගා ගන්නෙම වෙන හේතුවකට. ඒ හේතුව සඳහා අත්වල සපයන්නේ නැහැ. දොරටුව අරින්නේ නැහැ. අනුග්‍රහ කරන්නේ නැහැ. මෙතනදි වෙන්නේ මොකක්ද දන්නවද? මෙතනින් නතර වෙලා ගොඩක් අය තමන්ගේ ජීවිතයේ අර්ථය සාක්ෂාත් කරගත්තා කියලා හිතලා මේක ගොඩාක් වෙලාවට ගොදුරු වෙන තැන් තියෙනවා. ගොඩක් වෙලාවට අනුන් වෙනුවෙන් කියන්නේ යනවා. තමන් සමාධි සංවරයෙන් නතර වෙලා අනුන් වෙනුවෙන් කියන්න යනවා. ඉතින් තවත් පිරිසක් මේකට ගොඩ දාන්න පුළුවන් නේ කියලා මේ අනුන්ට මේක ප්‍රකාශ කරන්න ගිය ගමන් එයා ඉන්න තැනින් ආයෙ පල්ලහැට වැටෙනවා. ඉතින් අපේ ලොකු සාංශේ කියන්නේ මේක විතර්කයක් බැලූ බැල්මට මේ විතර්කය හොඳයි වගේ පේන්නේ. හැබැයි මේක කුසලය මිසක් අදි කුසලය නෙමෙයි. මේ අනුන්ට කියන්න යනවා කියන එක. ඒ නිසා අපි දැනගන්න ඕනේ එතනදී ගුරුවරයා අදහාගෙන ඒ විතර්කයේ ගුරුවරයාට එක්ක හෙලි කරන්න ඕනේ. එක්ක ගුරුවරයාට ඒක දැනුණාට පස්සේ ගුරුවරයා දෙන අවවාදය බාර ගන්න පුළුවන් තරම් නිහතමානීකමක් තියෙන්න ඕනේ. හැබැයි මෙතනදී ගොඩාක් වෙලාවට අපිට ඒ නිහතමානීකම නැතුව යනවා. අපිට අපේ ගුරුවරයා කිව්වොත් අනුන්ට බණ කියන එක නතර කරලා පාඩුවේ පැත්තකටලා තමන්ගේ වැඩක් කරගන්න කියලා අපිට හිතෙනවා ගුරුවරයා මට මේක කියන්නේ ඉරිසියාවට කියලා. මං ගුරුවරයාට වඩා දක්ෂයි. ගුරුවරයාට වඩා මට මේක හොඳට තේරෙනවා. ඒ නිසා ගුරුවරයා කැමති නෑ මම මේක අනුන්ට කියනවාට කියලා හිතනවා. හැබැයි ඒක නෙමෙයි එතන ඇත්ත කතාව. ගුරුවරයා දන්නවා මෙයා අහු වෙලා ඉන්නේ උගලකට කියලා. අර අපරාදේ අර හරියට අපිට වීව පුරන්න ඕනි වුණාට පැලවෙන වී අපි ළඟ තිබුණට නිකාම මේ ගල් පොලවක වී වැපුරුවාට අපිට හරියට අස්සන්නක් ගන්න බෑ. ඒ නිසා තමයි අපි වී වපුරන්න කුඹුර මඩ කරගන්නේ. ඒකට කියන්නේ කලල් මඩ හදනවා කියලා. ඉතින් මිනිස්සෙක් මේ කුඹුර මඩ කරගන්න කාර්තුව ඒ කාලේ තමයි තාම දුක් මහන්සි වෙලා වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මිනිස්සෙක් මහන්සි වෙලා කුඹුර මඩ කරගෙන කලල් මඩ හදාගෙන වී වපුරන්න නැතුව ඉන්නවා වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අවශ්‍ය දේ වෙන්නේ නැහැ. ඉතින් සීල සංවරයෙන් සමාධි සංවරයෙන් තමන්ගේ මනස පෝෂණය කරගත්තු කෙනා දැනගන්න ඕනේ. එතනදී අහු වෙන උගුල් වලට අහු වෙන්නේ නැතුව ගුරුවරයාගේ අනුග්‍රහයෙන් ඥාන සංවරය උදෙසා දොර අරගන්න. ඉතින් මේ මෙහෙම කියන්න හේතුව තමයි අපි මේ නතර වෙලා ඉන්න සීල සංවරය සමාධි සංවරය කියන එකත් අනිත්‍ය ධර්ම, දුක් සහිත ධර්ම, අනාත්ම ධර්ම. ඒක නෙමෙයි අපේ ජීවිතයේ අර්ථය සොයා යන ගමනේ කෙලවර. ඉතින් අන්නේ නිසා තමයි අපි මේ විදිහට නුවණින් කල්පනා කරොත් තමයි ඥාන සංවරය පිණිස හිත නැමෙන්නේ. ප්‍රඥාව පිණිස, නිපක ගුණය පිණිස හිත නැමෙන්නේ. ඉතින් ඇත්තටම නම් මේ නිපක ගුණය පිණිස ඥාන සංවරය පිණිස දොර ඇරෙනවා කියලා කියන්නේ ත්‍රිලක්ෂණයට හිත ගන්නවා කියන එක. ත්‍රිලක්ෂණය වටහා ගන්නවා කියන එක. එහෙම නැතුව මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කිය කියා මේ මුමුණු මුමුණ ඉන්න එකක්වත් මතුරු මතුරු ඉන්න එකක්වත් නෙමෙයි. සීල සංවරයෙන් සමාධි සංවරයෙන් පෝෂණය හදාගත්තු මනසට විතරයි ත්‍රිලක්ෂණය කියන එක වැටහෙන තැනට මනස අරන් යන්න පුළුවන් ඒක අරන් යන්න පුළුවන්කම තියෙන විපස්සනායෙන් විතරමයි මොකද මේ සමත කොටසෙන් සමාධි කොටසෙන් ඒක අපිට කරලා දෙන්නේ නැහැ ඒක කරලා දෙන්නේ විපස්සනාමය කොටසෙන් ඉතින් මෙතනදී තමයි ගොඩාක් දේවල් අපිට තේරෙන්න ගන්න වැටහෙන්න ගන්න අපි මේ ඉන්න මුලාව ගැන දේවල් අතහැරෙන්න ගන්නේ දේවල් වලට සමහිත පවත්වන්න පුළුවන් වෙන්නේ දේවල් කෙරෙහි මධ්‍යස්තව මුණ දෙන්න පුළුවන් වෙන්නේ නොසැලෙන මානසිකත්වය හදා ගන්න පුළුවන් වෙන්නේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පාන වෙන මානසිකත්වය හදා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතනදී. ඉතින් අපේ ලොකු සාංශය මෙතෙන්ට කියන්නේ සමසිත පවත්වනවා කියලා. ඉතින් එතකන් අපිට සත්‍ය කියන්නේ මොකද්ද කියලා දකින්න බෑ. සීල සංවරයෙන් හෝ සමාධි සංවරයෙන් ලෝකේ සත්‍ය මොකද්ද යථාර්ථය මොකද්ද කියන එක දකින්න බෑ. ඒක දකින්න පුළුවන් වෙන්නේ සිත ඥාන සංවරයට දොර ඇරියොත් විවෘත කළොත් විතරයි. ඉතින් මෙතනදී ඇත්තටම මේ වෙන මෙතනදී කරන්න තියෙන්නේ අර විපස්සනායේ බොහොම ගැඹුරු තැනක් මේ කතා කරන්නේ. නිකන් ඉන්න වැඩක් තමයි මෙතනදී කරන්න තියෙන්නේ. අපි ගොඩාක් වෙලාවට කියන්නේ අපිට භාවනා කරන්න නෙමෙයි තියෙන්නේ කෙරෙන දෙයක් දිහා බලන් ඉන්න තියෙන්නේ. ඒක එකපාරට ගන්න බෑ. අපි මුලින්ම භාවනා කරන්න තමයි යන්නේ. ඉතින් සීල සංවරයෙන් සමාධි සංවරයෙන් හදාගත්තු මනසකට කෙරෙන භාවනාවක් තමයි ඊළඟට තියෙන්නේ. විපස්සනා කියන්නේ එහෙම එකක්. කෙරෙන භාවනාවක්. ඉතින් එතනදී අර ෆ්ලෝ එකක් එක්ක ෆ්ලෝ වෙන්න තමයි තියෙන්නේ. කිසිවක් කොහොම කිව්වට ඉතින් ලොකුවටම තේරෙන එකක් නෑ. නමුත් කොහොම හරි ওই විපස්සනාවට දොර ඇරීමෙන් තමයි නිපක ගුණය කියන එක, ප්‍රඥාව කියන එක, ඥාන සංවරය කියන එක සිද්ධ වෙන්න ගන්නෙ. මොකද මෙතනදී මම කලින් කිව්වාගේ ත්‍රි ලක්ෂණය වැටහෙන්න ගන්න මෙතනදී සංසිද්ධියක අපි පොතේ වචනෙන් කිව්වොත් උත්පාද තිතිභංග මුලැමැදාග හටගැන්ම වෙනස් වෙමින් පවතින පැවැත්ම සහ නැතිවීම මේක දකින්න පුළුවන් වෙන්නේ මෙතනදී ඔය හැම දෙයක්ම දකින්න පුළුවන් වෙන්නේ මේ ඥාන සංවරයට දොර ඇරියාම විතරයි එතනින් එහාට ඒක එන්නේ නැහැ ඒකට විපස්සනාව තමයි ස්පර්ශ කරන්න තියෙන්නේ ඉතින් මෙන්න මෙහෙම තැනකදී තමයි අපිට නිපක ගුණය කියන එක එන්නේ ඉතින් මේ නිපක ගුණය කියන එක අපි මාර්ගඵල පැත්තකින් තියමුකෝ. මේ යථාර්ථය තේරුම් ගැනීම කියන එක මේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ සාමකාමීව ජීවත් වෙන්නත් ඉතාම වැදගත් වෙනවා. ඕනම තැනකදී අපි ගොඩාක් වෙලාවට වර්තමාන මිනිසුන්ගේ මනසේ ආතති අසහන කියන මානසික රෝග රෝග තමයි වැඩියෙන් තියෙන්නේ. ඒකට අධික වේගයෙන් බාල තරුණ මහලු කිසිම ભેදයක් නැතුව ගොදුරු වෙමින් පවතිනවා. මේ ගොදුරු වෙන්න හේතුව තමයි මෙන්න මේ යථාර්ථය. දේවල් වල යථාර්ථය මොකක්ද කියන එක අපි ළඟ නැතිකම. අපිට ඒක තේරුම් ගන්න අවශ්‍ය නැතිකම. ඉතින් නිවන පැත්තකින් තියුවත් මේ ලැබිච්ච ජීවිතේ මානසික සහනයෙන් ජීවත් වෙන්නත් අපිට මේ නිපක ගුණය කියන එක දේවල් වල යථාර්ථය දැකීම කියන එක විපස්සක ගුණය කියන එක අත්‍යන්තයෙන්ම අවශ්‍යයි. නැත්තම් අපිට නිතරම මානසික පීඩාවන්ගෙන් වේදනාවන්ගෙන් ආතතිය අසහන වලින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් දැන් ඔබට මේක හරියට ශ්‍රවණය කරගන්න පුළුවන් වුණා නම් තේරුණා නම් ඔබට තේරෙනවා ඇති මේ මොනවා කිව්වත් මේක ආරම්භ කරන්න තියෙන වර්තමානයට අවදි වීමත් එක්කයි. සතිමත් වීමත් එක්කයි සිහිය පුරුදු කිරීමත් එක්කයි. ඒ නිසා අපි නිතර නිතර පුන පුනා කියන්නේ සතිමත් වෙන්න සිහිය පුරුදු කරන්න ඔබට ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා නිපක ගුණය තමයි අපි අද විස්තර කරේ. දැන් ඔබට තේරෙනවා ඇති මේවා සජ්ජායනයෙන් හෝ ශ්‍රවණයෙන් ගන්න තියෙන ආශිර්වාදයක් නෙමේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කර ගන්න තියෙන ඈඳා කරගන්න ඈඳා ගන්න තියෙන උපය ගන්න තියෙන ಗುಣධර්ම ටිකක්. ඉතින් අපි හිතනවා ඔබට ඒ ගැන යම්කිසි වැටහීමක් එන්නේ නැති කියලා සතිමත් බව තමයි ඒකම උත්තරය. තෙරුවන් සරණයි.